සජීව ලෙසින් අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ ඇත්තම ඔබ ඉවසනවාද කතාවක් තියෙනවා ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා ඇත්තටම මේ ඉවසීම තුළින් සැනසීම ලැබෙනවාද අපි අද ඉවසීම පිළිබඳව ඔබට පැන නගින ගැටලු පිළිබඳව කතා කරන්නට සූදානම් ඔබ ඒවා තිබෙන ගැටලු වලට පිළිතුරු ලබා දෙන්නටත් අපි සූදානම්. අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු අපේ ධර්ම කතිකානන් වහන්සේ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිර ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය ඔඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි මේ සදහම් කතිකාවතට දොහොත් මුදුනක් තබා සාතුනාදනම්වා নমස්කාර පෙරදරිව පිළිගනිමු සාතෝ සාතෝ සාතෝ සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන නරඹන සදැහැති පිරිසක් තමයි අද මේ සජීව විකාශය වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරන්නේ. දායක පිරිසට මුලින්ම ආරාධනා කරනවා ලෝතුරු අමාමෑණී තථාගත බුදු පියාණන් වහන්සේ උදෙසා පුෂ්ප පූජාවන් සිදු කරන්නටත් ඉන් අනතුරුව දේශකයන්න් වහන්සේට දයත් වට්ටිය පිළිගන්වන්නට. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන පිරිස මෙන්ම ඔබටත් බෞද්ධ ආරෝප වාහිනී නාලිකාව හරහා ගුවන් විදුලි නාලිකාව හරහා අපි ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නට පුළුවන්. සදහවතුනි ජීවිතයේ නිවැරදිම වෙනස උදෙසායි මේ වෙනස බෞද්ධ සමාජාචාලයේ අපි ඔබට ළඟා කර දුන්නේ. ඒ වෙනස දිනෙන් දින ව්‍යාප්ත කරමින් අද මේ ක්‍රියාත්මක වන්නේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 16 වන සතිය. ඇත්තෙන්ම ඔබ දැන් නිවැරදි වෙනසකට ඔබේ ජීවිතේ හැඩගස්වාගෙනද තිබෙන්නේ. ඔබම හිතන්න. ඉතින් අද මාත්‍රකාව ඉවසීම. අපේ ස්වාමින් වහන්සේ ප්‍රතිවේක්ෂා වැඩසටහන බොහෝ දෙනා නරඹන වැඩසටහනක්. දැන් ප්‍රතිවේක්ෂා වැඩසටහනට අපි සජීව ලෙසින් තමයි මේ වැඩසටහන සෑම බ්‍රහස්පතින්දා දිනයකම ගෙනෙන්නේ. දැන් මේ බ්‍රහස්පතින්දා දිනයක ගෙනෙන වැඩසටහනට අපිට බොහෝ සදැහැති පිරිස් ප්‍රශ්න යොමු කර තිබෙනවා. ඉතින් අපි මුලින්ම ප්‍රශ්නය සදැහැති මහත්මියක් අපට එවා තිබෙනවා. ඒ ප්‍රශ්නය බොහන්සේගෙන් දැනගන්නට කැමතියි. ඉවසීම පිළිබඳව අපි නොදන්න, නොහිතන බොහෝ කරුණු මේ සතිය තුළ දැනගන්නට ලැබුණා. නමුත් ඉවසන්න ඉවසන්න තවදුරටත් හානි කරන දේවල් සිදු කරන පිරිසක් අප අතර සිටිනවා. කුමක් කරන්නද කියා සිතා ගන්නට නොහැකි වී තිබෙනවා. පිළිතුරක් ලබා දෙන්න අප කෙරෙහි අනුකම්පාවෙන්. තෙරුවන් සරණයි හැම දිනාටම යහපත් උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම මම හිතන්නේ අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ අපිට මෙවැනි අවස්ථාවක් ලබා ගන්න ලැබෙන ඔබ අප හැම දිනාටම සජීවීව සම්බන්ධ වෙලා මේ විදිහට ධර්මයේ සාකච්ඡා කරන්න ලැබෙන අවස්ථාව ලැබෙන්න මූලික වෙන්නේ මේ කටයුතු සුතාම දුෂ්කරතාවයකින් සම්පාදනය කරපු අපේ ගෞරවනීය ධර්ණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ මහා ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපි මේ ධර්ම කතාවකට සම්බන්ධ වෙන ඉතින් අපේ අපි හැමදෙනාම මූලිකම පුණ්‍ය නමෝදනා කරමු. උන්වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න අපිට මේ ධර්මයේ ක්‍රියාත්මක කරන්න ලබා දීලා තියෙන අවස්ථාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අහපු ගැටලුවට අපි ඍජුවම යොමු වෙනවා නම් මූලික වශයෙන්ම ඉවසීමට කාගෙත් තියෙන පලිබෝධය ඒක තමයි. ඒ කියන්නේ නෑ මට ඉවසලා හරියන්නේ නෑ කියන එක. අපි මේ සතියේ කතා කරනකොට අපි ඇත්තටම සංකල්ප හුඟක් වෙනස් කරගන්න ඕනේ. අපි හොඳටම දන්නවා ඉවසීම කියන එකේදී මේ කවුරු හරි අපිට දිගින් දිගටම දිගින් දිගටම හානි කරන දේවල් කරනවා නම් ඉවසන්න ඉවසගෙන ඒ කියන්නේ අතුලාන්ත පීඩනයක් ඇති නොකරගෙන අවබෝධයෙන් කළ යුතු දේ කරන්න. ඒකට හේතුව ඒකට අපි අවශ්‍ය කරන මාර්ගය කියලා දීලා තියෙන හුඟක් වෙලාවට කොහොමද සිත විනාශ කරගන්න තින්නේ කියලා. ඒ කියන්නේ කෙනෙකුට දෝෂාරෝපණය කරනවා කියන එක පරුස වචන බවට පත් වෙන්නේ එයාව රිදවන්න මමත් මම කෝපයෙන් එයා අසුදැකීම පැහැදිලිව තියෙන පරුස වචන කියන්නේ මම කෝප වෙලා ගැටිලා අනිත් පැත්තට රිදවීම සඳහා කටයුතු කිරීම. දැන් ආලවක দমনය වගේ ගත්තත් එහෙම අපිට හොඳටම පැහැදිලි. පළවෙනි සැරේ එළියට වැඩම කරන බුදුරජාණන් වහන්සේ දෙවෙනි සැරෙත් එහෙමයි. තුන්වෙනි සැරේ එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් යක්ෂයාගේ අරමුණ තේරුම් ගන්නවා මේ පීඩා කරවන්නයි හදන්නේ, දුර්වල කරවන්නයි හදන්නේ කියලා. ඒ කියන්නේ යහපත වෙනුවෙන් කළ යුතු දේ චුට්ටක් හැරදයක් නම් හැබැයි තමන් පරස වෙන්නේ නැතුව ඒ දේ කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒක ඉතින් ඊටාත්ම සත්‍යවාදීව ඊටාත්ම සත්‍යවාදීව තමන් දිහා හැරිලා බලන්න ඕනේ. මම මේ දේ කරන්නේ මෙහෙමද කියලා. මම උදාහරණයක් කියපුවම මේක අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ළමයෙක් එක දිගට වැරදි වැඩක් කරනවා. වැරදි වැඩක් කරනකොට අපේ නිවසේ ඒ දෙමව්පියන්ව ටිකක් රත් වෙන ස්වභාවයක් තියෙනවා දැන්. එතකොට ඉවසන්නේ නැතුව සමහරවිට අපේ තියෙන දේෙන් දමලා ගන්නවා. එහෙම නැත්නම් ඒ දඬුවම ඒ වචන ඊටාම දරුණු වචන. එහෙම නැතුව මේක පුළුවන් වෙන්න ඕනේ නිවට වීමක් වෙන්නේ නැතුව තමන් ඍජුව කතා කරමින් පිට කෙනෙකුට නම් දරුවෙකුට කෙසේදත් බාහිර අයට වුණත් එහෙමයි ඇත්ත කතා කරමින් සමහර විට සැරපරසභාවයක් පෙන්නනවා. හැබැයි මේක හරි අමාරු වැඩක්. හැබැයි කරන්න ඕනේ කවදා හරි දවසක. සැරපරස බවක් පෙන්නනවා. හැබැයි සැරපරස නෑ. අතුලාන්තයේ තියෙන්න ඕන අදහසක් මම මේ දේ කරන්නේ කාගේ යහපත සඳහා මෙතන සිද්ධ වෙන අසාධාරණය නැති කර ගැනීම සඳහා ඒ සඳහායි මම මේ කටයුතු කරන්නේ යම් කිසි ආකාරයක බලපෑමක් කරන්න මම මේ දේ නෙකරුවොත් මම මේ විදිහට සැරෙන් හෝ මම මේ විදිහට යම් කිසි බලපෑමක් නෙකරුවොත් මේ අයත් බොහෝ පව කරගන්නවා අන්න ඒක අපිට හොඳට පැහැදිලිව තේරෙනවා මෙයා ජීවිතේට හානියක් කරගන්නවා හැබැයි මේ පිරිසගේ දැන් තියෙන මානසිකත්වය යටතේ දැන් තියෙන මානසිකත්වය යටතේ හොඳින් කියලා මේක කරන්න බෑ. හොඳින් කියන්නේ ඉතාලම හොඳින් කතා කරලා මේක කවදාකවත් මෙයාලා පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඒක නිසාවෙන් පාලනය කර හැකි වැඩේ මම කරන්න ඕනේ. ඒක කරන්නේ හැබැයි මම දැවිලා දැවිලා පිච්චිලා නෙවෙයි අවබෝධයෙන් ඒ සඳහා අපිට අනාත්ම සංඥාව මෛත්‍රය මේ වගේ බොහෝ ධර්මයෙන් පෝෂණය වෙන්න ඕනේ නැත්නම් මේක කරන්න බෑ. කොච්චර හිතුවත් මේක කරන්න බෑ නැත්තම්. මම ආය ආය කියනවා මේක මේක ප්‍රායෝගික නොවන දෙයක් නෙවෙයි. අපි ඔකට හැමදාම කියන උදාහරණයක් තියෙනවා කවිද මහත්මයා දැන් සමහර අය ඉන්නවා හරියම පහත් මානසිකත්වයක් තියාගෙන ඉන්න අය. ඒක අපි හොඳටම දන්නවා. මේ සමාජයේ ඉන්නවා ඉතාලම පහත්. එයාලත් එක්ක ගලප ගන්න අමාරුයි. ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන අයගේ පහත්ම කෙනෙක් තමයි මේ අපි හිතුවොත් බලපැටියෙක් කියලා කිව්වා. හරිද? දැන් මෙතෙන්ට අපි අඳුරන බලුපැටියෙක් ආවොත් මම මේ වැඩසටහන කීප වතාවක් කිව්වා මේක මතක තියාගන්න උදාහරණයක් හින්දා මම කියන්නේ මේ වැඩසටහන කර කර ඉද්දී අපි අඳුරන බලුපැටියෙක් මේ පැත්තට ආවොත් දැන් ඇවිල්ලා මගේ ඇඟට පයින්නවා කෑ ගහනවා මෙතන එතකොට අපි කියනවාද දැන් ඔයා යන්න දැන් ඔයාට කොහොමත්ම කොහොමත්ම දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ කටයුතු වලට බාධා වෙන විදිහට ඉන්න එපා යන්න බලුපැටියා යන්න බලුපැටියා කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ එහෙමනම් කරන්න සිද්ධ වෙන්නේ චුට්ටක් හයියෙන් කෑ ගන්න එක. චුට්ටක් හයියෙන් කෑ ගැහුවොත් අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා මේ සතාව එළියට දාන්න. හැබැයි මගේ ඇතුලේ තියෙන්න ඕන මගේ දෙමාපියෝ දැන් අපි හිතමු දරුවෙකුට දඬුවම් කරද්දී දෙමාපියෝ මගේ දෙමාපියෝ මගේ පොඩි කාලේ මට දඬුවම් කරපු හින්දා මං අද මේ තත්ත්වෙන් ඉන්නවා. එහෙනම් මම මේ දඬුවම කරන්න ඕනේ. හැබැයි හැම වෙලෙම බලන්න ඕනේ ඇතුලාන්ත ඇතුලාන්තයෙන් තමන් පිච්චෙන දැවෙන ස්වභාවයකට පත් වෙලාද කියලා පරීක්ෂා කරමින්ම පරීක්ෂා කරමින්ම මේක सिद्ध කරන්න ඕනේ. ඒකින්ද නිවට වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉවසලා ඉවසලා ඇති වෙලා කියලා කියනවා නම් කළ යුතු දේ කරන්න. හැබැයි තමන්ගේ අතුලාන්තේ පිරිසිදු තියාගන්න ඕනේ. ඒකට ඉතින් දක්ෂ වෙන්න ඕනේ. ඒකට පුහුණු කරන්න ඕනේ. නැත්තම් අපිටමයි හානි වෙන්නේ මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේ ඊටමත් හරවත් ලෙස එතුමන් අසා තිබූ පිළිතුරට ප්‍රශ්නයට පිළිතුරක් ලබා දුන්නා කියා. ඒ වගේම තමයි අපේ ස්වාමීන් වහන්සේ අපේ මිනිසුන්ගේ ඉවසීම නැහැ කියලා අපිට හොඳින්ම වැටහෙන කාරණයක් තමයි අධික රතවාහන තදපදයක්. අධික රතවාහන තදපදයක් තිබියදී අනේකා පරයා ඉදිරියට ගමන් කරන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. නලාව ශබ්ද කරමින් ඉතාමත් කලහකාරී අන්දමින් තමයි රතවාහන තදබදයක අපේ මිනිසුන් ගමන් කරන්නේ. ඉතින් ඇත්තරම එයත් ඉවසීම ප්‍රගුණ නොකිරීම නිසා වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේම සිද්ධ වෙන්නේ. අනිවාර්යෙන් එහෙමයි. අනිවාර්යෙන් එහෙමයි අපි ඒ ගැන ලොකු අවධානයක් යොමු කළ යුතු දේවල් කියන හැම ශේෂ්ත්‍රයක්ම ගත්තහම දැන් පොලිමක හිටගෙන එක්කෙනා පොලිම පයින් එක රතවහන වගේමයි. ඒ වගේ බොහෝ තැන්වලදී සැරපරස විදිහට කටයුතු කරන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තහම ඇත්තටම මේ જાතියක් වශයෙන් ටිකක් ඉවසීම අඩුද කියලා මට අදහසක් තියෙනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය වහන්සේගෙන විමසන්නට කැමතියි. කොයිතරම් බණ කියන රටක් වුවත් අපේ රට මිනිසුන්ගේ ඉවසීම ඉතා අඩු බව හොඳින් පේන්න තියෙනවා. මේ සඳහා යම් විසඳුමක් ඉදිරිපත් කළ හැකිද? බෞද්ධයා රූපවාහිනියෙන් විකාශන ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන සදැහැති මහත්මයක් තමයි මේ ප්‍රශ්නේ අපින් විමසලා තියෙන්නේ. මම හිතන්නේ අපි කතා කරන්න පටන් ගත්ත එකම තමයි කියලත් ඒක තමයි තියෙන ගැටලුව අපි බණ කිව්වට අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකටද කියලා තේරුම් ගත්තාම. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුක පිළිසිඳ දැනගන්න, තණ්හාව ප්‍රහාණය කරන්න, නිර්වාණය සාක්ෂාත් කරන්න මාර්ගය භාවිතා කරන්න කියලා. මාර්ගය භාවිතා කරන්න කියලා. අපි ඇත්තටම මේ වැඩසටහන් හරහා මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන ආරම්භ කරේ ඒ වගේම අරමුණකින් මේ ධර්මය භාවිතා කළ යුතුව තියෙනවා. ඒකයි අපි භාවිතා කරන්නයි ප්‍රතිවේක්ෂා වැඩසටහන ආරම්භ කරගුවෙත්. ඒකයි අර දෛනික චර්යාවක් නොයෙකුත් දේවල් අපි ලෑස්ති කරගෙන දැන් මේ සූදානමින් ඉන්නේ ධර්මයේ මෙන්න මේ භාවිතා නිකිරීමේ ක්‍රමවේදය තමයි භාවිතා නිකිරීම හේතුවෙන් තමයි අපිට මේ රටේ තියෙන මේ වගේ බොහෝ ව්‍යසනකාරී තත්ත්වයන් වලට හේතු වෙලා තියෙන්නේ. දැන් යම් යම් ක්‍රමවේද සකස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක දැන් අපි බොහොම ප්‍රශංසා කරන කාරණාවක් නේ අපි දන්න මේ කාලේනව සිද්ධ වෙච්ච ඉතාම වැදගත් දෙයක් තමයි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් වීම. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් වීම කියන්නේ ඉතින් අපිට දැන් මේ දැන් මේ මේ ජාතික උරුමය ආරක්ෂා කරගන්න මම මෙතනින්ම මේකට ප්‍රවේශ වෙන්නම් ත්‍රිපිටකයේ ಜಾති කුරුමයක් බවට පත් වෙලා තියෙනවා. ඒක කොච්චර වටින දෙයක්ද? ඒකට අපි බොහෝ පුණ්‍ය අනුමෝදනා කරන හැම නිමේෂයකම. නමුත් මේ ඒ ಜಾති කුරුමය රැකගන්න අපි කරන්න ඕනේ හොඳ කබඩ් එකක් හදලා මේ කිසි කෙනෙකුට ඒකට අත තියන්න බැරි වෙන්න මේක හොඳට ලොක් කරලා තියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඊළඟට මේක කවුරු හරි විකෘති කරලා ප්‍රකාශනය කරනවා නම් ඒවට යම් දෙයක් කරලා ඒකට ඉදිරිපත් ඉඩ දෙන්න නොදී ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන එච්චරයි. ඒක ජාතික ඒ ත්‍රිපිටකය. ත්‍රිපිටකය කියන්නේ පොත් ටිකක්. එහෙමයි. හැබෑවටම මේ රට දියුණු වෙන්න නම් අපි කරන්න ඕනේ ත්‍රිපිටකයේ තියෙනනේ ධර්මය. අන්නේ ධර්මයේ ජාතිකුරුමයක් කරගන්න ඕනේ. එහෙමයි. ධර්මයේ ජාතිකුරුමයක් කරගන්න නම් අපි ධර්මදර බවට පත් වෙන්න ඕනේ. අපේ සිත් වලින් ධර්මය නැగిලා යන විදිහට සකස් කරන්න ඕනේ. ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කරගත්තා සහ ව්‍යවස්ථාවේ තියෙනවා මේක බෞද්ධ ධර්මයට මූලිකත්වය දෙන රටක් කියලා. එහෙනම් ඉවසීම ප්‍රගුණ කරන මම අහනවා අපි ඔක්කොම එකතු වෙලා දැන් මේ සජීවී සාකච්ඡාවක් අපි ඔක්කොම එකතු වෙලා එක දෙයක් කතා කරමු. මම මේ නිකන් කියන්නේ මේ ප්‍රශ්නේ කොච්චර වටින ප්‍රශ්නයක්ද කියලා මට හිතෙන්නේ. මේක පේන්න තියෙන දේ අපි ඔක්කොම එක දෙයක් කතා කරමු. ඉවසීම කියන එක ප්‍රගුණ කළ යුත්තක්ද නැද්ද? ප්‍රගුණ කරන්න ඕනේ කියන්නේ වර්ධනය කරන්න ඕනේ එකක්ද නැද්ද? හරියටම ක්‍රීඩාවක් කරන කෙනෙක් ඒ ක්‍රීඩාවට පුහුණු වෙනවා වගේ කය පුහුණු කරනවා වගේ ඉවසීම කියන එක පුහුණු කරන්න ඕන දෙයක්. අපි පුහුණු කරන්න ඕන දවසින් දවස වර්ධනය කරන්න ඕන දෙයක්. එහෙනම් ක්‍රීඩා පුහුණු කරන්න වෙනත් වෘත්තීන් පුහුණු කරන්න වෙනත් සියලු දේ සංවර්ධනය කරන්න අවශ්‍ය කරන වැඩමුළු රජයේ කට්ටියකට කතා කරන වර්ක්ෂොප් කියලා හරිද ඉතින් මේවා හැම තැනම එක එක ඒවා තියෙනවා. එක එක එක එක එක ඒවා තියෙනවා. මම හැමදාම අහන්නේ අපේ දරුවන්ට අපේ තරුණයින්ට අපේ තරුණ වැඩිහිටි අයට අපේ වැඩිමහලු අයට මේ පිරිස් අරමුණු කරගෙන ධර්මානුකූල රටේ ඉවසීම ආදී ගුණධර්ම කියනවා ඉවසීම විතරක් නෙවෙයි ඉවසීම ආදී ගුණධර්ම පුහුණු කරන වැඩමුළු තිබිය යුතුමද නැද්ද පාඨමාලා තිබිය යුතුමද නැද්ද? නේද? ඒක පැහැදිලි අත්තා. ඉවසියෝ පුහුණු කරන වැඩමුළු පාසලේ ළමයින්ට අඩුම ගානේ මාසයකට එක දවසක්. දහම් පාසල් ළමයින්ට අඩුම ගානේ සතියකට ඒ ඒ ඒ තියෙන ඒකේ අඩුම ගානේ එක කාල මේ පරිච්ඡේදයක් වගේ. හරිද? එක තැනක ඉඳලා විවේකයෙන් පස්සේවක්වත් ඉවසීම පුරුදු කරන නැත්නම් උදෑසන මෛත්‍රී භාවනා කරලා විනාඩි 5ක් සියලු සත්ත්වයන් දුක්ඛ නිරෝගී සුවපත් වේවා කියලා නිකන් ඉන්නවා. හරිද? ඒතර ඒක භාවනාවක් විදිහට තමයි හිතාගන්නේ. ඒක කවුරුවක්වත් ඒ අහන අයවක්වත් කියන අයවක්වත් දන්නේ ඒක බොලෝ පොයින්ට් රෙකෝඩින් එකක් දාන්නේ. දාලා ඉතින් කට්ටිය ඔහේ මොන හරි හිතේ තියෙනවා අරගෙන කියනවා ඉතින් අපි මෛත්‍රී භාවනාව කරා. එහෙමයි. එහෙම නැතුව මේ කායික වශයෙන් මානසික වශයෙන් තමන්ගේ දේවල් ඉවසගෙන කටයුතු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යම්කිසි තියෙන්න ඕනේ සංවිධානාත්මක වැඩපිළිවෙලක්. ඒක ධර්මය මූලිකත්වය කරගත්ත රජයක් නම් ධර්මය මූලික කරගත්ත රජවල් වලින් ඒක ක්‍රියාත්මක කරන්න ඕන. අපිට ඇත්තටම අනුකම්පාව කරුණාවක් තියෙනවා නම් රට ජාතිය වෙනුවෙන් මේ කටයුතු කරන පාලනය කරන අයට තමන්ගේ සැනසීම විතරක් නෙවෙයි අනුන්ගේ සැනසීම ගැන බලන්න ඕනේ. සිත සකස් කරන වැඩපිළිවෙලකට පිඹුරුපත් සකස් කරන්න ඕනේ. බුද්ධ ශාසන අමාත්‍යහසයක්ම තියෙනවා. එතකොට ඒවා එයින් කළ යුතුව තියෙන්නේ ඒක බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේවා රාජ්‍ය ස්ථාන ඊළඟට බොහෝ නිකාය ආදී ස්ථාන තියෙනවා. ඒ බොහෝ මේ ධර්මයේ තුල ඉන්න පිරිස එකතු වෙලා සාකච්ඡා කරලා මිනිසුන්ගේ ඉවසීම වර්ධනය කරන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. සඳහා පුහුණු වැඩසටහන් තියන්න ඕනේ. එතකොට අපිට જાතියක් වශයෙන් ගොඩනගෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි හැම තැනකම පේන්න තියෙන්නේ මේක මේ සඳහා වැඩ පිළිවෙලක් නැහැ. හැබැයි අපි මේක හැදුවොත් ලෝකේ කොහෙවත් නැති වැඩ පිළිවෙලක් වෙනවා. හරි? ඒක ක්‍රමානුකූලව කරවුවොත් ලෝකේ ඉන්න ප්‍රබලම જાතියක් බවට පත් වෙන්න වැඩි දවසක් යන්නේ නැහැ. මොකද ධර්මයත් එක්ක මහා වෙනසක් සිද්ධ වෙනවා. මේසුන්ට හරියට ඒ දේ ලබා දුන්නා. ඒකින්ද ඒ වගේ වැඩ පිළිවෙලක් ඕන. ඒ කියන්නේ මේක ක්‍රමානුකූලව සංවිධානාත්මක ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒක කාරණා සහිතව අපිට කියන්න පුළුවන් මේක මේ විදිහට කරන්න ඕනේ හැබැයි මේක තැන් තැන් වල එක්කෙනෙක් දෙන්නේ වයසක දැන් අපි අත්‍තරම ආමන්ත්‍රණය කරන්න හුඟක් වෙලාවට අවුරුදු 55 50 වගේ එතනින් ඉහළ පිරිසකට අන් අයට මේකෙන් වඩා ලාභ ප්‍රයෝජන ලැබෙන විදිහට මේ අවස්ථා හදාගන්න ඕනේ. එහෙමයි සාරාංශ. සදහතුනේ නිවැරදිම වෙනසකට ජීවිතය රැගෙන යන ප්‍රතිවේක්ෂා වැඩසටහනයි සජීව ලෙසින් අද බ්‍රහස්පතින්දා දවසේ බෞද්ධ රූප වාහිනියෙන් ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නේ නරඹන්නේ. සදහතුනේ ඉවසීම. ඔබ ඉවසලා බැලුවාද? ඔබ හිතන්න ඔබ යම් කිසි දෙයකට ඔබ තරහ ගියොත් ඔබ ඉවසනවාද? ඉතින් අපි නිරන්තරයෙන් ඔබට කියන්නේ ඔබේ ඉවසීම ඔබ ප්‍රගුණ කරන්න. ඔබ ඉවසීම ප්‍රගුණ කළොතින් අනිකාටත් තරහ නොයා ඔහුත් ඉවසීම ප්‍රගුණ කරයි. තමන්ගේ ඉවසීම තමන් ප්‍රගුණ කළොතින් අනෙක අනෙකුන්ටත් ඔබට ඉවසීම පිළිබඳව කියා දෙන්නට පුළුවන්. සදහවතුනි ජීවිතයේ වෙනසකට ඉවසීම අත්‍යවශ්‍යයි. ඒ නිසා වෙනුයි මේ 16 වන සතියේ අපි ඉවසීම පිළිබඳව ඔබ වෙනුවෙන් කතා කරන්නේ. අපේ හැමදෙරුණේ තවත් ප්‍රශ්නයක් අපේ සදහවතෙක් විමසා තිබෙනවා. ඉවසීම වර්ධනය කර ගැනීම සඳහා ප්‍රායෝගිකව කළ යුතු යම් වැඩපිළිවෙලක් තිබෙනවාද? ඔව්. ප්‍රායෝගිකව කළ යුතු වැඩපිළිවෙල කිහිපයක්ම අපි සාකච්ඡා කරා. ඒක අපි නුවණින් යොතලා බැලුවොත් දැන් ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නයටත් මට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා ප්‍රශ්නේ අඩුපාඩුවක් සහිතවයි මම හිතන්නේ මම නැවැත්තුවේ. දැන් ඔය ඔය ප්‍රායෝගික වැඩපිළිවෙල මොකක්ද කියලා ඒකෙත් අහලා තිබුණා. ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා මේ රටට අපි මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් ගත්තොත් කවිද මහත්මයා මේක ලේසියෙන් විසඳගන්න පුළුවන්. අපි අතින් පන්සිල් කැඩෙන්නේ ඇයි කියලා විමසලා බලුවා. පන්සිල් කැඩෙන්නේ ඇයි? පංචශීලය අපි නිබ්බන්ධව සමාදන් වෙන වැඩපිළිවෙලක් බලන්න බුදුරජාණන් වහන්සේ මේ වගේ වැඩපිළිවෙලක් අපිට යොමු කරලා තියෙන්නේ ඇයි කියලා බලන්න පංසල් කැඩෙන්නේ ඇයි? පළවෙනි එක මధుරවා වටේ කරගෙනකොට මට තරහ යනකොට ඉවසන්න බැරි හින්දා. හරි නේද? එතකොට හොර වස්තු දකිනකොට හොරකම් කරගත හැකි අනුන් සතු වස්තු දකිනකොට ඒවා ගැන ඇතිවන ආශාව ඉවස ගන්න බැරි හින්දා. කාමී වර්ධව හැසිරෙන්න අවශ්‍ය කරන පරිසරය හැදෙනකොට මේකුත් කාම ආශාවන් ඇති වෙනකොට තමන්ට අවශ්‍ය කරන අවශ්‍ය කරන පාලනය නැත්තම් අවශ්‍ය කරන ඉවසීම නැති හින්දා ඒ වැරද්ද සිද්ධ වෙනවා. ඊළඟට බොරු කියන්න අවශ්‍ය පරිසරයක් හැදෙනකොට ඒ කෙනෙක්ව රවටා ගන්න නැත්තම් කෙනෙක්ව රවටලා සතුටු වෙන්න බොරු නොකිය ඉන්න ඉවස ගන්න බැරුව බොරු කියන්න හේතු වෙන දේවල් සිද්ධ වෙනවා. ඊළඟට සුරාපානයත් එහෙමයි කොච්චර නවත්ත ගන්නද ඉවස ගන්න බැරි වුණා කියලා කට්ටිය ආවිල්ලා කියනවා මම ඉවසගෙන හිටියා කොහොම හරි මට ඉවස ගන්න බැරි වුණා. සියලු සිල් අනුන් පරුස වචන කියනකොට බලන්නකො. අනුන් පරුස වචන කියනකොට අපිට ඉවසන්න බැරි වෙනකොට තමයි මේ පරුස වචන නැවත නැවත කියවෙන්නේ. හොඳයි අපි පංචිල් ගැන විතරක් ගමු. නැත්තම් අනිත් කාරණා තුනත් අපිට පුළුවන් නම් පරුස වචන පිසුන පිසුනා වාචා සම්ප්‍රප්ලාපා කියන ඒවත් එකතු කරගන්න පුළුවන් කැමති නම් වැඩියෙන් පුහුණු වෙන්න පුළුවන් කෙනෙක් නම් අපි හිතමු යම් කිසි විදිහකින් දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ක්‍රීඩාවක් වර්ධනය කරගන්න නම් ක්‍රීඩා ශක්තියක් වර්ධනය කරගන්න. දැන් උසපනින්ද අවශ්‍ය නම් උසපයින් හැකියාව වර්ධනය කරන්න නම් එයා උසපැන ළමයි මේ පුහුණු වෙන්න ඕනේ. අපි යමක් තදින් ඉවසගෙන හිටියත් යම් කිසි දෙයක් දැනගෙන මම දැනගන්න දේ දැන් කියන්න. යමක් මම දැනගෙන ඉවසගෙන ඉන්නව කොහොම හරි කරලා. අද ඉවසුවාට වැඩිය හෙට ඉවසන්න පහසුද නැද්ද? ඒ දෙයම සිද්ධ වෙද්දී ඊළඟ දවසේ ඊටත් වැඩිය පහසුයි. ඒ දේම සිද්ධ වෙද්දී ඊළඟ දවසේ ඊටත් වැඩිය පහසුයි. එහෙනම් ඉවසීම වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනා ඉන්න කෙනා මෙන්න මෙහෙම කරනවා. ඉවසීම වර්ධනය කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න කෙනා මෙන්න මෙහෙම කරනවා. දැනගෙන අන්න එක මොකද දැනගෙන කියලා පන්සිල් කැඩෙන්න එන ආවේග එනකොට පන්සිල් කඩන්න ආවේග එනකොට මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා දැනගෙන දැන් සතා මරන්නම නැත්නම් මදුරුවා වටේ කරකිනකොට මට ඉවසන්න බැරි තත්වයක් එනකොට නෑ මං කොහොම හරි මේක ඉවස ගන්නවා කියලා ඒ එන දුක් වේදනා තදින් ඉවස ගන්නවා. අන්නේ දුක් වේදනා තාම තදින් ඉවස ගන්නකොට මොකද වෙන්නේ? ඊළඟ දවසේ ඉවසන්න ඊට වැඩිය පහසුයි. ඊළඟ දවසේ ඉවසන්න ඊට වැඩිය පහසුයි. ඊළඟ දවසේ ඉවසන්න ඊට වැඩිය පහසුයි. එහෙනම් අකණ්ඩ උත්සාහයක් ගනිමින් අඩුම තරමින් සිල් රකින්න කෙනා. මම කියන්නේ පල්ලෙහායිම කරන්න ඕන දේ කැඩෙන කැඩෙන වාරයක් ගානේ නැවත නැවත නැවත නැවත නැවත නැවත සමාදන් වෙමින් යමෙක් සීල් රකින්නවා නම් පංචශීලය ආරක්ෂා කරනවා නම් නෑ මම මේක කැඩෙන්න දෙන්නෙම නෑ කැඩෙන්න දෙන්නෙම නෑ කියලා අන්න ඒ එහෙම අකණ්ඩව කරන කෙනාගේ අනිවාර්යයෙන්ම යොසීමේ ශක්තිය වර්ධනය වෙනවද නැද්ද නේද ඇයි දැන් එයාට එන්න එන්න ශක්තිමත් වෙනවා එතකොට එයාට වෙනදටදී පහසුවෙන් කරන්න පුළුවන් නේද එහෙනම් මේ වැටක් වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට මේ දීලා තියෙන වැඩපිළිවෙලමයි වෙනත් වැඩපිළිවෙල නෑ මේ කරුණ දැනගෙන කරන්න ඕනේ මම හැමදාම අමාරුවෙන් සිල් රකින්නව නෙවෙයි මට දැන් ඉවසන්න පුහුණු වෙලා මේ හිත පුහුණු කරන්න තියෙන්නේ අකුසලයන් හැමෝම ඉවසන්න පුහුණු කිරීම එතකොට අකුසලයන් තමයි ප්‍රබලව සිද්ධ වෙන අකුසලයන් තමයි පංචශීල ඊට මෙහා ඊට එහා තියෙන සියලුම සියුම් වශයෙන් නැගෙන අකුසලයන් වලදී ඒ අකුසලයන් වලට ඉඩට එන්න දෙන්නේ නැතුව ඉවසන්න පුරුදු පුහුණු කිරීම ඉවසීමේ ප්‍රබල තත්යකටපත් වෙන්න හේතුවක් වෙනවා. එහෙනම් මේක ආරම්භයක් විදිහට පංචශීලයේ නිබඳව ආරක්ෂා කරලා යම් කිසි කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් නිබඳව පිරික්සමින් පිරික්සමින් පිරික්සමින් නෑ මම මේ කඩන්නේ නෑ මම මේ කඩන්නේ නෑ කියලා බොහොම අමාරුයි මූලිකව. නමුත් කැඩෙන වාරයක් ගන්න බලන්න කැඩෙන වාර ගන්න ඊට පස්සේ ටික ටික අඩු වෙනවා. දවසකට එක සැරයක් නම් කැඩෙන්නේ දවස් දෙකකට සැරයක් කැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දවස් තුනකට සැරයක් කැඩෙන්න පටන් ගන්නවා. එහෙම එහෙම වර්ධනය වෙලා වර්ධනය වෙලා අන්තිමට මොකද වෙන්නේ? එයා ලොකු ඉවසන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඉවසීම වර්ධනය කරන්න තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි අකණ්ඩව පංචිල් ආරක්ෂා කරන එක. සදහතුලිය ඔබට මනමින් වැටහෙන්නට ඇති ඒ ප්‍රශ්නයටත් පිළිතුර. සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබට ඔබේ ජීවිතය වෙනස් කරන්නටයි අපි නිරන්තරයෙන් මේ ගැටලු සාකච්ඡා කරමින් සජීව ලෙසින් ඔබ වෙත මේ ගැටලු සාකච්ඡා කරමින් ගෙන එන්නේ. අපේ හාමුදුරුවනේ බොහෝ දෙනා අපේ බෞද්ධ සමාජාලයට දුරකථන ඇමතුම් ලබා දෙනවා ප්‍රතිවේක්ෂා සමාජිකත්වයේ ලබා ගන්නේ කොහොමද? එහි සමාජිකත්වයේ දරන්නේ විදිහට මම කරන්න ඕනේ මොනවද කියලා. ඉතින් අපි නිරන්තරයෙන්ම ප්‍රතිවේක්ෂා වැඩසටහන් තුලින් අපි සාකච්ඡා තුලින් වුණව දැනුවත් කරා. ඉතින් අද දවසේ වුණව යම්කිසි පුංචිව දැනුවත් කිරීමක් කරන්න බොහන්සේට ආරාධනා කරනවා. ඔව් මේක හරීම පුදුම වැඩක්. අපි ඒ විදිහටම කරන්නත් ඕනේ. මොකද අපේ ශාස්ත්‍රයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කොහේවත්වත් මේ බුදුරජාණන් වහන්සේ බෞද්ධ වෙන්න මෙන්න මේ ආයුධ පත්‍රය පුරලා දෙන්න ඕනේ. මෙහෙම කරන්න ඕනේ කියලා එහෙම කාරණාවක් එහෙම කොතන හරි තිබ්බද? නෑ. අපි බෞද්ධ කියන සංගමයට බැඳෙන්නේ තෙරුවන් සරණ යෑමෙන් ඒ කියන්නේ හදවතින් නේද චේතනාවෙන් චේතනාවෙන් සම්බන්ධ වෙන එකම කණ්ඩායම තමයි බෞද්ධ කියලා කියන්නේ. එහෙනම් අපිත් අපේ ප්‍රත්‍යවේක්ෂා සංවිධානය සකස් වෙන්න ඕන අන්න එහෙම. කුමක්ද චේතනාව? ප්‍රත්‍යවේක්ෂා වැඩපිළිවෙලට අදාළ තමන්ගේ මානසික වර්ධනය સિદ્ધ කරගනිමින් හික්මනවා නම් ඒ තැනත්තා ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් වෙලා. අය අහන්න දෙයක් නැහැ. එයා ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් වෙලා තියෙන්නේ ඒ වැඩපිළිවෙල තුල හික්මනවා නම්. ඒ හින්දා ඒ වැඩපිළිවෙල තුල හික්මෙන්න අවශ්‍ය කරන සියලු දේ අපි සම්පාදනය කරගන්න ඕනේ. කොහොම හරි ඒක කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ මේක මේ මේ වැඩ පිළිවෙලට සජීව සම්බන්ධ වැඩ පිළිවෙලට නිරන්තරයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා ඒ ප්‍රත්‍යවේක්ෂාවේ අපි කියලා තියෙන තමන්ගේ අරමුණ මෙනෙහි කරගෙන තමන් හැම වෙලෙම නිවැරදි වෙන්න බලන්න අතීතය මෙනෙහි කරලා නිවැරදි වෙන්න ඊළඟට කර්ණිමෙත් සූත්‍රය සජ්ජායන කරන මේ අවුරුද්දේ අපි අපූර්ව වැඩ පිළිවෙලක් සකස් කරලා දීලා තියෙනවා. ඒ ගැන අපි පසුව නැවත කතා කරන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න පුළුවන්. හැබැයි උතර Taman දැන් නිවැරදි වෙනවා. Taman නිවැරදි වෙනකොට ඒ නිවැරදි වෙන කෙනාට හිතෙනවා නම් දැන් මං විතරක් නිවැරදි වෙලා හරියන්නේ නැහැ. මං අනිත් අයට උදව් කරන්න ඕනේ කියලා. අන්න එතකොට සංවිධානය වෙන්න වෙනවා. අනිත් අයට උදව් කරන වැඩ පිළිවෙලක් අපි හදාගන්න ඕනේ. ඒ සඳහායි අපි ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය කියලා සංගමය සකස් කරලා තියෙන්නේ. ඒ එතෙන්ට එකතු වෙන්න ඕනේ. අන්න අයට යම් උදව්වක් කරලා මං වගේම අනිත් අය සනසවන්න කටයුතු කරන්න ඕනේ කියලා හිතන අය. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ සහ ඒ වගේම ಜಾති බොතුනාලිකාව බෞද්ධ හමාතිශාලයේ මාධ්‍ය අනුග්‍රහකත්වයෙන් යුතුව 2016 ජනවාරි මාසේ 26 වෙනිදා ඓතිහාසික කල්යාණී සෑරතුන් අභියස කැලණි රජ මහා විහාරස්ථානයේ උතුම් වූ පින්කමක් පැවැත්වෙනවා. ඉතින් ලොව පිනන පොදු මග ධර්මදේශනය සහ අදිෂ්ඨාන පාගමන ජනවාරි මාසේ 26 වෙනිදා කල්යාණී රජමහා විහාරස්ථානයේ පැවැත්වෙනවා. ඒ පිළිබඳව යම්කිසි දැනුවත් කිරීමක් අපේ සදහැවතුන් හට ඉදිරිපත් කරොත් හොඳයි කියා අපේ ස්වාමීන් වහන්සේගෙන් විශ්වාසන්න කැමතියි. ඔව්. මේකේ අපි මේ පැහැදිලිවම කතා කළ යුතු දෙයක් තියෙනවා. ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනත් ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වයන්, කල්යාණ මිත්‍ර සංගමය කියන මේ දේවල් එක්ක ඇතුළෙන්ම සම්බන්ධ වෙලා තියෙන ගහයි පොත්තයි වගේ තමයි බෞද්ධයා මාධ්‍ය ජාලය කියලා කියන්නේ. ඒ කියන්නේ මගේ යම් කිසි සමාජ ආගමනයක් තියෙනවා නම් ඒකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ බෞද්ධ මාධ්‍ය ජාලය තුළින් තමයි මට ඒ අවස්ථාව සම්පූර්ණයෙන්ම ලබා දෙන්නේ. මම ඒකින්ද ඒ අපි දිවිහිමියෙන් ආරක්ෂා කළ යුතු තැනක් විදිහට තමයි මාධ්‍ය ජාලය පිළිබඳ අපේ තියෙන අදහස. පැහැදිලිවම. ඉතින් ඒ සඳහා ඒ බවත් මම මතක් කරමින් <clears throat> මේ කල යුතු දේ කල යුතු වෙලාවට කල යුතු ආකාරයට නොකරපු එකේ ශාපය අපි මේ වෙනකොට විඳිනවා. ආයෙ මම මතක් කරන එකම කල යුතු දේ කල යුතු ආකාරයට කල යුතු වෙලාවට නොකිරීමේ ශාපය අපි විඳිනවා. ඒකින්ද දැන්වත් අපි පෙළ ගැහිලා මේ කටයුතු ආරම්භ කළ යුතු තියෙනවා. බෞද්ධ ධර්මයට මොනතරම් සලකනවා කියලා මේ දවස්වල කවුරු කොයි විදිහට කටයුතු කරත් අපිට නම් පේන්න නැහැ බෞද්ධ මාධ්‍ය ජාලය ඇතුලේ සීමිත පිරිසක් හැරෙන්නට මේ ලංකාවේ බෞද්ධ ධර්මය පිළිබඳ කැක්කෝමකින් කටයුතු කරන සම්බුද්ධ ශාසනය පිළිබඳ කැක්කෝමකින් කටයුතු කරන විශේෂයෙන් පාලක පක්ෂයේ අයගෙන එහෙම කිම වැඩපිළිවෙලා ඇත්තේ නැති බව පැහැදිලිවම පේන්න තියෙනවා. බොහෝ නායකයන් තුල ඒ වගේ දේවල් නැහැ. ඉතින් මේවාට අපි මේ සිද්ධ වෙන වැරදි සහ මේ කරන දේවල් වලට අපි කිසිම විදිහකින් විරුද්ධව අරගලයක් කිරීමක් නෙවෙයි මඟ පෙන්වීමක් සිද්ධ කරන්න ඕනේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ අපි කවුරුත්. අපි වැරදෙන අයට හරියට වැඩ නොකරන අයට කරුණාවෙන් මෛත්‍රියෙන් මඟ පෙන්වීමක් කරන්න ඕනේ. අර ඉස්සෙල්ලා ගැටලුවක් ආවා අර ඉවසීම කියන එක වර්ධනය කරන්නේ කොහොමද කියලා. එතනදිත් අර නිවට වෙන්නේ නැතුව කටයුතු කරන්නේ කොහොමද කියලා මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නේ හරි අපේ සදාවත් කෙනෙක් අහලා තිබුණා. ඒ වෙලාවෙත් අපි කිව්වේ තමන් කළ යුතු දේ හරියට කරන්න කියලා. ඒ ඉවසීමෙන් කළ යුතු වැඩක්මයි මේකත්. මම මෙතෙන්ට ඒකත් සම්බන්ධ කරගන්නවා ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. හොඳට බලන්න ඕනේ. කොච්චර සාමාන්‍ය වශයෙන් කිව්වත් කෙනෙක් තනියම කිව්වට කොච්චර උපදෙස් දුන්නත් මේ රටේ සිද්ධ වෙන ජාතියට ආගමට හානි වෙන වැඩපිළිවෙළවල් වලට කිසියම් විදිහකින් බලපෑමක් කරන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඇත්තේ නැහැ කියන්නේ කොච්චර කිව්වත් සමහර වෙලාවට මම දන්නවා සමහර අය සමහර නායකයෝ ඉදිරියට කාලයක් තිස්සේ පර්යේෂණ කරලා රිසර්ච් කරලා ලොකු වාර්තා හදාගෙන <clears throat> මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න ඕන මෙහෙමයි ගොවියගේ ප්‍රශ්නේ විසඳන්න ඕන මෙහෙමයි දරුවන්ගේ ප්‍රශ්නේ විසඳන්න ඕන මෙහෙමයි අධ්‍යාපනය තුළ මෙන්න මේවා තමයි වෙන්න ඕන කියලා කාලයක් විශාල පරිශන කරලා අරගෙන එයාගේ වார்த்தාවත් අරගෙන යනවා. වார்த்தාවත් අරගෙන ගියම මොකද කරන්නේ? හුඟක් වෙලාවට ඒවට සිද්ධ වෙන්නේ පළවෙනි පිටුව දෙවෙනි පිටුවක්වත් බලන්නේ නැතුව ආ හරි හරි මේක බොහොම හොඳයි මේක බොහොම හොඳයි. හරිද? මේක අපි ක්‍රියාත්මක භාවයට ගමු. එහෙනම් අපි පුළුවන් තරම් ඉක්මනට දැනුම් දෙන්න. අඩුම ගානේ ලේකම් කෙනෙක් ළඟටවත් ඒක යන්නේ නැහැ. හරිද? ඒ තරමටම මේවා Tamanට කැමති විදිහට කැමති විදිහට අර්ථ දක්වමින් කටයුතු කරන ස්වභාවයක් ආසන්න බලලෝභීත්වයන් හේතු කරගෙන ජාතිය පාවා දෙමින් ආගම පාවා දෙමින් අනාගතේ අපි මේ රැඳිලා ඉන්නේ අපේ රණවිරුවන් අපේ අපේ දරුවන් ඉතා විශාල කැපකිරීමක් කරලා මේ මහ පොළොවේ ඇවිදගෙන යන්න පුළුවන් විදිහට හදපු රටක මේ ඉන්නේ. ඒක සම්පූර්ණයෙන් අමතක වෙලා තියෙන්නේ. ඉතින් මේවා ඔක්කොම අමතක වෙලා හැම කෙනෙකුටම වගේ දශක ගණනාවක් තිස්සේ මේක මේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ කියන්නේ මේ පවතින ආණ්ඩුවක්වත් තිබ්බ ආණ්ඩුවක්වත් ගැන නෙවෙයි. මේ හැම තැනකම හොඳ මිනිස්සුත් ඉන්නවා. මේ හැම තැනකම නරක මිනිස්සුත් ඉන්නවා. එතකොට කොතනත් නරක නරක විදිහටත් හොඳ හොඳ විදිහටත් අපි දකින්න ඕනේ. එතන මෙන්න මේ වගේ මේ රටේ මේ යුද්ධයක් ඉවර වෙලා වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ආසන්නම කාලයේදී තවත් ආගම්වාදී යුද්ධයක් ඇවිලෙන විදිහට ප්‍රදේශ වශයෙන් යම්කිසි වැරදි විදිහට වර්ධනය වෙන්න සද්ද නැතුව ලංකාවේ නීතිය එක එක තැන්වලට එක එක විදිහට එක එක තැන්වල එක එක විදිහට ක්‍රියාත්මක වෙන ආකාරයට ඉතාමත්ම වැරදි විදිහේ තීරණ ගනිමින් ඉන්නවා ඒ වෙන මොකක්වත් ආසන්න බල අරගලය ආසන්න බර අරගලය සහ තමන්ගේ පෞද්ගලික පරිගැනීම ඒ ඉහළට යන අය ඒ විදිහට කටයුතු කරපුවාම මුළු රටම අනතුරේ. එක එක මිනිස්සු බේරගන්න බොහෝ දෙනා ඉදිරිපත් වෙලා කටයුතු කරාට කවිද මහත්මයා රට බේරගන්න දැන් පහුගිය කාලේ වෙනකොට අහවල් අහවල් අය අමාරු වෙනකොට මාරු මාරුට අමාරු වෙනවනේ. ඒතර ඒ ඒ අය බේරගන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. පුද්ගලයෝ බේරගන්න. පක්ෂ බේරගන්න. හැබැයි මේ කවුරක්වත් මම හොඳට බලාගෙන හිටියා රට ගැන කතා කරන්නේ නැහැ. රට වැටෙනවා රටේ ආර්ථික ප්‍රශ්නය රටේ රුපියල බාල්දු වෙනවා මේවා ගැන කතා කරනවා. ඉතින් මේ ඔක්කොටම බලපෑමක් කරන්න කතා කරනවා නම් අපේ පුද්ගලයොත් එක්ක ඔය ඔය ඊට අදාළව කතා කරන ගත්තම බොහෝ දේවල් කතා කරනවා මේ දැන් මං වගේ. <laughs> එතකොට ඒ කතා කරන්නේ කතා කරපුවම හිතට ටිකක් සැනසීම ලැබෙන හින්දා. එහෙනම් කතා කර කර විතරක් ඉඳලා හරියන්නේ නෑ. ක්‍රියාත්මක කරන්න තියෙන එකම ක්‍රමවේදය විදිහට අපි දකින්නේ එකමුතු වෙන එකයි. හරිද? જાතියක් බෞද්ධයෝ විදිහට සිංහලයෝ විදිහට අනිකුත් ජාතීන් විදිහට නිවැරදි මිනිස්සු විදිහට අපි එකතු වෙන්න ඕනේ. ඒකින්ද කැලණි පුරවරයට අපි එකතු වෙන්න කියන්නේ සිංහල බෞද්ධයින්ට විතරක් නෙවෙයි. අනිකුත් සියලු දෙනාට ඒක රාශි වෙන්න පුළුවන්. මෙහි පළවෙනි පරමාර්ථය කියන්න ඕනේ කිසිම ගැටලුවක් නැතුව රටට බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මම මේකට තව පොඩි වෙලාවක් ගන්නද? එහෙමයි. ලිච්ඡවීන් පරිහානියටපත් වෙන්නේ පත් වෙන්නේ නැත්තේ එයාලට ලිච්ඡවී ධර්මයන් තියෙන හින්දා. ලිච්ඡවි ධර්මයන් කියලා කියන්නේ එදා අජාසත් රජුරවන්ට ඉස්සරහට එන්න බැරි වුණේ ලිච්ඡවි කියන જાතිය තුල තිබුණ යම්කිසි ධර්මතාවයක් ඉඳලා. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබු සත්‍යාපරිහානීය ධර්ම විතරක් නෙවෙයි. ඒ සත්‍යාපරිහානීය ධර්මය තුල ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ආන ආනන්ද හඳුරන්නේ ලිච්ඡවි ධර්ම කියලා කඩ කරන්නේ නැද්ද කියලා. ඒ වගේ ඒ ඒ කණ්ඩායමට ආවේනික. අපි කණ්ඩායමක්. අපි මේ රට කියන්නේ කණ්ඩායමක්. මේ රටේ කණ්ඩායමට ආවේනික ප්‍රතිපත්තියක් තිබුණා. කාලෙක ඉඳන්. ඒ ප්‍රතිපත්තිය හින්දා තමයි අපේ ආසන්න අය ලංකාවේ කොඩිය හදනකොට ඒ ජාතික කොඩිය තුළ ප්‍රතිපත්තිය තියෙනවා. බලන්න එතෙන්ටයි අපි රට අරගෙන යන්න ඕනේ. මේ බලන්න මේකේ සිංහයාත් එක්ක තියෙන කොටසක් තියෙනවා. ඒ තමයි සිංහල ජාතිය නියෝජනය කරන කොටස. ඊළඟට ඒ ඒ කොටස වටේට දැක්කද බෝකොළ හතරක් තියෙනවා. ඒ ඇයි ඒ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයන් මේ සිංහයා තුළට එල්ල වෙලා තියෙනවා. එහෙනම් බෞද්ධ ධර්මයේ මූලික කරගත්ත බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙන සිංහල ජාතියක් කියන එකයි එතන තියෙන්නේ. හරි. ඊළඟට තව පාට දෙකක් තියෙනවා. අනිකුත් ජාතින් ද්‍රවිඩ මුස්ලිම් ආදී නියෝජනය කරන්නේ. ඊළඟට මේ මේ ඔක්කොම වට කරලා කොටුවක් තියෙනවා. ඒක තේරුම ඔක්කොම සමගිව වාසය කරන්න ඕනේ කියන එකයි. ඇත්තටම රටට විසඳුම එන්න ඕනේ මෙන්න මේ විදිහට. බෞද්ධ ධර්මය තුලින් සකස් වෙන ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒක තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ආදීන් සකස් වෙන. සිංහල ජාතිය ප්‍රධාන කරගෙන සියලු ජාතීන්ට සමානාත්මතාවයෙන් වාසය කරන්න පුළුවන් නීතියක් ප්‍රතිපත්තියක් රටට තිබිය යුතුයි. සිංහල ජාතිය මුල් කරගත්ත සියලු ජාතීන්ට සමානාත්මතාවයෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් ජාතික ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනේ. රටටම රටම එක නීතියකට යන්න ඕනේ. මේ රටේ දැන් වෙලා තියෙන දේ තමයි හරීම සූක්ෂම විදිහට මෙතන සිංහල ජාතිය රිද්දනවා. එහෙම රිද්දන්න කටයුතු කිරීමෙන් බලාපොරොත්තු වෙන හුඟක් අය ඒව අපිට තේරෙන්නේ නැහැ. යටින් යටින් යන විශාල වැඩ පිළිවෙල තියෙනවා. අපි පස්සේ කතා කරමු. ඕන වෙලාවක අපිට කතා කරන්න පුළුවන් මේකට ඒ වෙලාව නෙවෙයි. නමුත් මේ හැම දෙයකටම විසඳුමක් වෙන්න නම් අපි සිංහලයේ බෞද්ධ එක එක රාශියලා අපිට මේවා තේරෙනවා. මේ වගේ අපිව හැමදාම රවට්ටන්නට බෑ. සහ බෞද්ධ ධර්මය තුලින් මේ රටේ තියෙන සියලු ප්‍රශ්න වලට විසඳුම තියෙනවා. ආර්ථික ප්‍රශ්න වලට විසඳුම තියෙනවා. ඒක අපි විස්තර කරනවා කලින් රජමහා විහාරයේදී මෙන්න අපේ තියෙන සියලු ප්‍රශ්න විසඳෙන හැටි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපැද්දොත් මෙන්න විසඳෙන හැටි කියලා. මේකෙදි මේ පාගමන සහ අදිෂ්ඨාන පූජාවට හැකිතරම් අපි ඒක රාශී වෙන්න ඕනේ. ඒක රාශී වෙනකොට ඒක තමයි ක්‍රමේ අර පාලනය කරන ක්‍රමේ හා බෞද්ධයන්ගේ ඇස් ඇරීගෙන ඇවිල්ලා. සිංහලයන්ගේ නේද සිංහලයන්ගේ ඇස් ඇරීගෙන ඇවිල්ලා. හැමදාම මේ මිනිස්සු රවට්ටන්න හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. අපි හැමදාම මේ කට්ටිය හොඳට ඔකට කියන්නේ ගොනාට අන්දනවා කියලා. හරිද? අපි මේකට ලැජ්ජා නැද්ද කියලා මම අහනවා අපි හැම කෙනෙක්ගෙන්. ලැජ්ජා නැද්ද? නේද? මොකටද ලැජ්ජා නැත්තේ? හැමදාම රැවටෙන්න ලැජ්ජා නැද්ද? හැමදාම අරවා කියාගෙන මේවා කියාගෙන අරක මේ ළඟම ළඟ උදාහරණ අරන් බලන්න නේද? මේ බලයටපත් වෙන්න මොහතකට ඉස්සලා කියන වචනේ ඊළඟ මොහොතේදී සම්පූර්ණයෙන් අනිත් පැත්ත දාලා නේද? ඉතාම කැත විදිහට කාලයක් තිස්සේ සිද්ධ වෙන මේ වැඩ පිළිවෙල බලන්න එහෙනම් මේකට අපි දැන් දැඩි තීරණ ගත යුතුයි. අපි ඒක රාශි වෙලා පෙන්වන්න ඕනේ. අපි ඔහෙලගේ මේ හීන දීන தත්ත්වෙට කටයුතු කරන්න සූදානම නෑ අපි බෞද්ධ විදිහට අපේ බෞද්ධ ධර්මය රැක ගන්න ඕනේ ඒකින්ද අපි එක මීටරට එකතු වෙනවා කියලා ඒකින්ද කැලණියට එකතු වෙන ඔලු ගෙඩි ගණන රටේ අනාගතය තීරණය කරයි. එහෙනම් කාගෙත් යුතුයකමක් තමයි Tamanට ජාතිය රට වෙනුවෙන් ඒක රාශී වෙන්න මේ වෙලාවේ කළ යුතු දෙයක් තමයි 26 වෙනිදාට සම්බන්ධ වෙලා කටයුතු කිරීම. ජනවාරි මාසේ 26 වෙනිදා කැලණි පුරවරයේ පැවැත්වෙන යතුම් ප්‍රතිවේක්ෂා වැඩසටහනට අපි ඔබටත් ආරාධනා කරනවා සහභාගී වෙන ලෙසට. ඉතින් අද දවසේ 16 වන සතිය ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ඉවසීම පිළිබඳවයි අපි කතා කරන්නේ. ඉවසීම පිළිබඳව තවත් ශ්‍රදහවතෙක් අපට යොමු කර තිබෙන පැනයක් අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමැති. ඉවසීම නිවන් දැකීමට අවශ්‍ය කරන පාරමිතාවක් ලෙස හැඳින්වෙනවා. එනම් නිවන් දැකීමට ඉවසීම අත්‍යවශ්‍ය සාධකයක් බව සිතේ. එය නිවැරදිද ස්වාමින් වහන්සේ? ඔව් බොහෝම නිවැරදි කාරණාවක් ඒක. ඇයි හැම අකුසලයක් එක්කම කවින් මහත්මයා ඇති වෙන තත්වයක් තමයි ඒ අකුසලයත් එක්ක අපිට මෝහය ඇති කරනවා, පාපයට බය නැති කරනවා, පාපයට ලැජ්ජාව නැති කරනවා සහ හිත නොසන්සුන් කරනවා. මෝහය, අහිරිකය, අනෝතප්පේ, උද්ධච්චය හැම අකුසලයක්ම. එතකොට නිවන් දකින්න මොහොත දක්වාම මේ අකුසල් වලින් ලැබෙන පීඩනය තියෙනවා. දිගටම තියෙනවා. ඉස්සෙල්ලාම ලොකුවට ලොකුවට තියෙනවා. දැන් පන්සිල් රකින්න පන්සිල් කාලයක් පන්සිල් ආරක්ෂා කරපු කෙනාට මේක අඩු වෙලා අඩු වෙලා නේද ලොකු ලොකු දේවල් වලට ඉවසන්න පුරුදු වෙනවා. ඊට පස්සේ සියුම් සියුම් අවස්ථාවල තියෙනවා. ඒවා තියුණුයි, ඒවා තේරුම් ගන්න අමාරුයි. ඉතින් මේ වගේ හැම අකුසලයක් හමුවේම මේ අකුසලය දරාගෙන අකුසලයේ ඉවසා ගන්නට සිද්ධ වෙනවා. එහෙමනම් නිවන් දකින්න මොහොත දක්වාම එක පැත්තකින් අවශ්‍ය කරන එක දැන් නිවන් දකින්නවා කියන්නේ අපේ හිත හාත්පසින්ම වටකුරු කරලා ඒ කියන්නේ හැම පැත්තකින්ම හිත ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙලක්. ඒ වැඩපිළිවෙල තුල ඉවසීම කියන එක අත්‍යවශ්‍යයි. මේක හොඳටම උපයලා පේන්නේ ඔය ආශ්‍රවයන් දුරු කරන තැනෙදිත් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව දුරු කරගන්න ඕනේ කියලා. ඉතින් ඒක ඉවසීමෙන් දුරු කරේ තාසේ ඉවසීමෙන්ම දුරු කරන්න ඕනේ කියලා. ඉතින් ඒකින්ද ඉවසීම කියන ගුණාංගය නිවන් දකින මොහොත දක්වාම අවශ්‍ය වෙන හැම පැත්තකින්ම වර්ධනය කළ යුතු කාරණා අතර එකක්. ඒකින්ද ඒක නිවැරදි, ඊටා නිවැරදි ඉවසීම කියන එක ඉතාම වටිනවා. සදහවතුනි 16 වන සතියේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ නිවසීම පිළිබඳව කතා කරද්දී අද දවසේ මෙන්න අපිට අනාගතයේ ඉවසීම බොහෝ ලෙසින් වැදගත් වේවි. අපේ ස්වාමීන් වහන්සේ වර්තමානයේ ගත්තාම බොහෝ පුද්ගල ඝාතන ඒ වගේම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සඳහා මූලික වෙන්නේ මිනිසුන්ගේ ඉවසීම නැති නිසා ආසන්නතම සිදුවීම ලෙස අපි ගත්තොත් මාතර ප්‍රදේශයේ අවුරුදු 16ක පමණ තරුණයෙක් තවත් තරුණයෙකුට පිහින් ඇනලා මරලා දාලා තිබ්බා. ඉතින් අපේ සවනස් මේ ඉවසීම නැති හින්දා තමයි මේ හැම දෙයක්ම සිදු වෙන්නේ. අපේ සවනස් අපිට ඊ타ත්ම ගැළපෙන ප්‍රශ්නයක් අපේ සදහවතෙක් යොමු කර තිබෙනවා. ශනිකව ඇතිවන ආවේග ඉවසා ගැනීම ඊටා අපහසු කාරණයක්. මේ සඳහා සාර්ථක විසඳුමක් තිබෙනවාද? ඇතරම අපේ වර්තමාන සමාජය මේ සඳහා ඇඳාගෙන අපිට ස්වාමීන් වහන්සේ හොඳාකාරයෙන් මේ මාතෘකාව මේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරන්න පුළුවන් නේද? ඇත්තටම අපි දන්නවා අපි අපේ හිත දිහා පොඩ්ඩක් බලුවොත් මේක අපිට මේ මේක අපිට මේ මේකට විසඳුම හොයාගන්න පුළුවන්. මේකේ උත්තරය අපේ මානසිකාරයේ තියෙනවා. හරිද? මේකේ උත්තරය අපේ මානසිකාරයේ තියෙනවා. අපිට තියෙන එක බල ගන්නවා ගැනීම විතරයි. අපිට තියෙන එක බල ගන්නවා ගැනීම විතරයි මේ බලන්න. ඔය කියන ෂණය, ඔය කියන ෂණික ආවේගය කියන එක අපේ මනසේ ක්ෂණිකවම නැగిලෙන එකක් නේද? එහෙනම් අපේ මනසේ මේ හොඳට හිතිය කෙනාට ක්ෂණිකවම විශාල ආවේග නැగిලා එනවා. එතකොට එහෙමනම් අපි හිත පුරුදු කරන්න ඕනේ ක්ෂණිකවම ඉවසීමේ ගුණය නැగిලා එන විදිහට. එහෙමයි. හරිද? ඒ දෙක දැන් ඉවසන්න බැරිකමයි අර ක්ෂණිකව නැగిලා එන්නේ. ඒ ක්ෂණිකවම දැන් තරහා කියන එක ක්ෂණිකවම නැగిලා එනවා. දැන් අපි මෙහෙම ඉන්නකොට තරහකාරයෙක් මේ පැත්තේ ඉන්නවා දැක්කම අපිට තරහ යනවා. ඒක උනේ ඒ තරහෙන් මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කරලා. එහෙනම් කෙනෙක්ව දැක්කහම මෛත්‍රිය කියන එක ඇති වෙන්න නම් මෛත්‍රිය මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මෛත්‍රිය ප්‍රබලව නැගෙන විදිහට සකස් කරගන්න ඕනේ. අන්න එහෙම හිත මෛත්‍රිය ප්‍රබලව නැගෙන විදිහට සකස් කරන වැඩපිළිවෙල තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඒතර භාවනාවක් වර්ධනය කරන කෙනෙක්, සිහි රකින කෙනෙක් කාලයක් තිස්සේ කවද මහත්ම මේක වේගෙන් පුරුදු කරලා ලොකු මානසික වේගයක් එක ශනිකව නැగిලා යන විදිහට හදන්න ඕන. අර මූලික පුහුණුවේ උපරිම අවස්ථාවක් තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් කරන්න පුළුවන්. මේක වැඩි දිනෙකට කරගන්න බැරි වෙන්න හේතුව මේක පුහුණුවේ උච්ච අවස්ථාවක්. ඉවසීම කියනක අපි පුහුණු කරගෙන යනවා නම් ඒ ඉවසීම පුහුණු කරගෙන යන එකේ තියෙන ඉහළ අවස්ථාවක් තමයි ඔය කියන தত্ত্বය. ඒකයි ශනික ආවේග කියන ඒ වාගේදී ඒවා එන්නේ හදිසි ප්‍රහාර විදිහට. ඒකට ගැළපෙන දැන් අපි හිතන්නකෝ හදිස්සිය වේගෙන් එන ත්‍රස්තවාදියෙක් ඉන්නවා මොන හරි දෙයකට. අපි මොකද කරන්න ඕනේ? එයාව මෙල්ල කරන්න නම් ඊට පෙරිය වේගයෙන් එයාව මෙල්ල කරගන්න පුළුවන් නිලධාරියෙක් හමුදාවේ කෙනෙක් හදන්න ඕනේ. නේද? එහෙනම් ඒ වගේ අපිට හදිස්සියේ පහර දෙන අයට හදිස්සියේ පහර දෙන ත්‍ස්තවාදී කණ්ඩායමක් වගේ තමයි ඔය ආවේග කියලා කියන්නේ. ඒකට අපි මූලික වශයෙන් අර පංචිල් රැකීමෙන් වගේ ඉවසලා භාවනාවක් වර්ධනය කරලා ඒ ඒ කියන්නේ විශේෂයෙන් සමත භාවනාවක් සමත භාවනාවක් ඉතාම ප්‍රමාණවත් මේකට සමත භාවනාවක් වර්ධනය කිරීමෙන් සිත එක එක කරගෙන වාසය කරන්න පුරුදු කිරීමෙන් මේ ශ්‍රණිකව ඇති වෙන ආවේග ඉතා විශාල වශයෙන් පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉතා විශාල වශයෙන්. ඒකයි මම කියන්නේ හැම වෙලෙම අපි මේ සඳහා ජාතික වැඩපිළිවෙලක් සංවිධානාත්මක වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ ධර්මයෙන් මනසවල් පෝෂණය කරන්න. ධර්මයෙන් මනස පෝෂණය කරන හැම කුසලයක් තුළම හැම කුසල කුසලයක් තුළම ඉවසීම කියන ගුණාංගය වර්ධනය වෙනවා. අද දවසේ අපිට ලැබී තිබෙන කාලයත් කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. ඉතින් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබට සජීව ලෙසින් මෙලෙසින් සමීපනය කරන්නේ ජාතියේ පෙරපිනට පහළ වූ අපේ කාලයේ සංගතීත්‍රවරයන්න් වහන්සේ අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ආරම්භ කළ බෞද්ධ ආරෝප වාහිනිය තුලින්. ඉතින් උන්වහන්සේට මතු ප්‍රාර්ථනීය ලෝතුරු බුදුබවම ලැබෙන්න ඕනේ මේ sannivedana ක්‍රියාන්විතය ඔබ වෙනුවෙන් සෝවිසි පැය පුරාවටම ඔබේ ජීවිතයේ નિවැරදිම වෙනස ඔබේ ජීවිතයට ළඟා කර දෙන්නටයි අපි හැම වෙලෙම මේ බෞද්ධ සමාජාලය තුළින් අපි උත්සාහ ගන්නෙ. අපේ ස්වාමීන් වහන්සේ පුංචි මතක් කිරීමක් සිහිපත් කිරීමක් අපේ බෞද්ධ රූපවාහිනිය බෞද්ධ ගුවන්විදුලිය නරඹන ශ්‍රවණය කරන සදැහැති යන්නට ලබා දෙන්නට අවශ්‍යයි. නායක ස්වාමින් වහන්සේ අපවත් වෙලා වර්ෂයක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ අභියසත් ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මාබෝධින් වහන්සේ අභියසත් මහා අනුභව සම්පන්න පින්කමක් පැවැත්වෙනවා මාර්තු මාසයේ දෙවනදා සහ තුන්වනදා කියන දෙදින පුරාවට මේ ඉතින් ඔබට මේ පින්කමට ඔබගේ දායකත්වය ගැන කටයුතු කරන්නට පුළුවන්. ඉතින් මේ සඳහා අපේ කාර්යාලයේ දුරකථන අංක ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. ඉතින් කතා කරන්න ලොව ඇති දානයන් අතර උතුම්ම දානීය ධර්ම දානීය ලෝවාසී ලක්වාසී සැමට ශ්‍රවණය කරන්නට මේ මාධ්‍ය සංස්කෘතිය නිර්මාණය කළ පූජනීය ධර්ණාගම කුසල ධම්මනායක හාමුදුරුවන්ගේ වර්ෂ පූර්ණ පින්කම නිමිත්තෙන් තමයි මේ පින්කම පැවැත්වෙන්නේ. ස්වාමින් වහන්සේ අද ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපි අවසන් ප්‍රශ්නය වෙත යොමු වෙන්නට මේ සූදානම. ඔව් ඒත් මටත් ඒ පින්කම පිළිබඳ යම් කාරණාවක් කියන්න තියෙනවා. ඇත්තටම අපි හැමදෙනාම කළ යුතු විශාල යුතුයකමක් ඒ මොකද අපි හැමෝටම උදව් කරපු නායක හඳුනමක් අපේ රටේ මේකුත් ගම් වතුර පීඩාන ඒකුත් අවස්ථා වෙනකොට ඒ ඔක්කොටම වැඩි මේ ධර්ම දාණය සඳහා විශාල කැපකිරීමක් කරා ඉතින් මේකට කෘතගුණ දැක්වීමක් වශයෙන් අපි සියලු දෙනා ඒක රාශි වෙලා මේ පින්කම ඉතාමත්ම වටින ආකාරයට සිදු කරන්න ඕනේ ඒක අපි දැනට වර්තමානයේ මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ විශේෂයෙන් නායක ස්වාමින් වහන්සේ අපේ බොරලන්දේ ස්වාමින් වහන්සේ වගේම කාර්ය මණ්ඩලය ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් මේ වෙනකොට අරගෙන යනවා. අපි ඒක දකිනවා. දකින හින්දායි අපි කියන්නේ ඒ විශේෂයෙන්ම මූලමය පැත්ත පවා ඉතාම निराවුල්ව හැම පැත්තකින්ම નિවරදිව හැම කටයුත්තක්ම මේ වෙනකොට සිද්ධ කරමින් පවතිනවා. ඒ හින්දා බය නැතුව අපිට මේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. අපේ පිරිසටත් අපි ආරාධනා කරනවා හැකි පමණින් මේ සඳහා දාය කළා. ඒක මම හිතන්නේ ලංකාවේ කරන ලොකුම පින්කමක් විදිහට අපි ඔක්කොම එකතු වෙලා සිදු කරන්න ඕන පින්කමක් විදිහට මම සැලකනවා. එහෙමයි අපේ සවිනස. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 16 වන සතියේ ඉවසීම පිළිබඳව කතා කරන සදහම් කතිකාවත අපි මෙලෙසින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමගින් අද දවසේ බෞද්ධ රූපවාහිනියෙන් සජීව ලෙසින් ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ අද දවසේ අපට ලැබී ඇති කාල වේලාව අවසන් වෙනවා. ඉතින් අද දවසේ අවසන් ප්‍රශ්නය අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමතියි. ඉවසීමෙන් සැනසීම ලැබ යන ප්‍රකට කාරණාවක් තිබෙනවා. මුලින් කිව්වාසීම නමුත් අපහසුයෙන් සෑම දෙයක්ම ඉවසාගෙන සිටින තැනත්තා සිටින්නේ සෑම දිනකම අපහසුයෙන් සැනසීම ලබාගන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙට වඩාත් හරවත් පිළිතුරක් ලබා දෙයි කියන්නේ අන්තිම ප්‍රශ්නේ නම් මම හිතන්නේ නේද අපි කියන්නේ හොඳම ප්‍රහාරයක් එල්ල කරා කියලායි <laughs> ඉවසන කෙනා හැමදාම දුකෙන් ඉන්නවා කියලා මේ කියන්නේ හැමදාම අමාරුවෙන් ඉවසන කෙනාට අමාරුවෙන් ඉවසන් ඉන්න සිද්ධ වෙනව නේද කියලා අහනවා. ඉතින් එහෙනම් මේක හැමදාම ඉවසගෙන ඉඳලා හරියන්නේ නැහැ කියන එකයි මේ අන්තිමටම කියන්නේ. ඉතින් මෙතෙන්දී මම අසාර්ථක වුණොත් මේ මුළු සාකච්ඡාවම අසාර්ථක වෙනවා. ඔක්කොම අපි ඇති කරගත්ත අදහස් නැති වෙවි. මේකට මම මෙහෙම කියනවා. බොහොම හොඳ ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්න තමයි අපෙන් විමසන්න ඕනේ ඇත්තටම. ඒක ප්‍රායෝගිකයි ඉතා ප්‍රායෝගික දෙයක් අපිට හිතෙන දේ මේ නේද? නමුත් මම ආය අහනවා මේකට මම හැමදාම ගන්න උදාහරණයක් ගන්නම් මේ කෙටියෙන්ම විසඳ ගන්න පුළුවන් එතකොට පාන්දර නැගිටින්න බැරි කෙනෙකුට අපි පාන්දර කතා කරනවා. හත වෙනකම් බුදියන් පුරුදු වෙලා ඉන්න කෙනෙකුට අපි හතරට කතා කරනවා. ඇයි එයාට දැන් නිදා ගන්න තු ඉන්න බැරි? හතරට නැගිට්ටාම එහෙම නිදා ගන්න තු ඉන්න බැරි. ඇයි? ඒ තමයි කාරණාව එයාට කොහොමත්ම මේ කායික වේදනා මානසික වේදනා ඇති වෙන කායික මානසික වේදනා ඉවස ගන්න බැරුව යනවා. ඒ හින්දා එයා ඉක්මනට අඳුර වැටෙනවා. දෙවෙනි දවසෙත් කතා කරනවා. තුන්වෙනි දවසෙත් කතා කරනවා. හතරවෙනි දවසෙත් කතා කරනවා. මේ දවසින් දවස දවසින් දවස දවසින් දවස එයාට ඇති වෙන කායික මානසික පීඩා අඩු වෙනවා. නේද? පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවසේ ලේසි, දෙවෙනි දවසට වැඩිය තුන්වෙනි දවසේ ලේසි, තුන්වෙනි දවසට වැඩිය හතරවෙනි දවසේ ලේසි. එහෙනම් ඒක අඩු වෙලා යනවා. අන්තිමට මොකද වෙන්නේ? දවස් 10ක් විතර යනකොට දැන් එයා මලක් වගේ නැගිටිනවා. අය කිසිම දැන් නැගිටිද්දී කිසිම අපහසුාවක් නැහැ. පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ඉවසගෙන මේක කරපු හින්දා අන්තිමට දැන් මලක් වගේ නැගිටින්න පුළුවන්. දැන් නැගිටිනකොට කිසිම කායික දුකක් මානසික දුකක් නැහැ. ඒ සනසීම ලැබුණේ මොනවා කරලාද? ආයෝසලා. එහෙනම් ඉවසගෙන යම් දෙයක් සිද්ධ කරොත් අමාරුවෙන් දරාගෙන තමන්ගේ කටයුතු සිද්ධ කරොත් ඒ තැනත්තාට සැනසෙන්න පුළුවන්මයි. ඒ විතරක් නෙවෙයි නැගෙන අනිත් අකුසල් ඉදිරියෙත් ඔය ඕකට කියන අදිවාසණයෙන් පහ කළ යුතු ආශ්‍රවයන් කියලා අනිත් අවිද්‍යාව හේතුවෙන් උපදින ඒවා අයින් කරන්නත් අපිට පුළුවන් වෙන්නේ ওই වගේම තියෙන අකුසලයන් ඉවසගෙන භාවනා ආදී සිද්ධ කිරීමෙන් ඒ අකුසලයන්ගේ නැගීම නැතරම නැතිලා යනවා. නිවන් දකින මොහොත දක්වා මේ ඉවසීමේ ඵල ප්‍රයෝජනයක් තියෙන ඉවසීමෙන් අනිවාර්යයෙන්ම සැනසීමකටපත් වෙන්න පුළුවන් කියනවා. එහෙමයි සමන්ස. සදහවතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහන අද දවසේ අපිට නිමාවටපත් කරන්නට කාල හෝරාව එළඹිලා තියෙන්නේ. ඉතින් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් Tamanගේ මූල්‍යමය පරිත්‍යාගය කරමින් දායකත්වයේ ඉගෙන කටයුතු කරන ඒ සදැහැති පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට මේ මොහොතේ ආරාධනා කරනවා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිස කියන කාරණාවත් රට ජාති ආගම වෙනුවෙන් Tamanද නිවැරදි අන් අයද නිවැරදි කර ගැනීමට අදිෂ්ඨාන කරගනිමින් ජනවාරි 26 වෙනි සෙනසුරාදා සිදු කරන ප්‍රත්‍යක්ෂා මහා ප්‍රතිපත්ති පූජා ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට හැකි වේවා කියන ප්‍රාර්ථනාවිනුත් ප්‍රධාන සියලු දෙනාට ශක්තිය ධෛර්යය ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සහ රැකවරණය ලැබේවා කියන අදහසිනුත් අද දවසේ මේ වැඩසටහනේ දායකත්වය දරන්නේ කල්යාණ මිත්‍රයන් පිරිසක් විසින් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම අද පළවෙනි සජීවී වැඩසටහන පළවෙනි සජීවී වැඩසටහනට සම්බන්ධ වෙලා කටයුතු කරපු මේ සියලු දෙනා වෙනුවෙන්ම අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සුජීවත් වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවී වෙන්න ලැබේවා මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.